අස්ථාරිය පුද්ගල මහා සංඝ රත්ණයට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ බලයෙන් ධර්ම රත්නයේ ගුණ බලයෙන් සංඝ රත්නයේ ගුණ බලයෙන් තුනුරුවන් වන්දනා කර ගැනීමේ හිත පහදවා ගැනීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභව බලයෙන් මේ පින්වත් පිරිස මේ වෙනකොට දිනු කරගත්තා වූ අනන්ත පරිමාණ කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් හැම දිනාටම අදත් මේ අභිධර්ම පාඩමක් හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙනා වූ ධර්ම කාණ්ඩය හැම දිනාටම ඊටමත් මොහොඳින් පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්නට ලැබේවා ඒ වගේම සෑම දිනාගේම සිත්වල බාධක වශයෙන් කිසිම නීවරණ ධර්මයක් පහළ නොවේවා මේ ධර්මයේ ඇසීම සීල සමාධි ප්‍රඥා වැඩිවීමක් වේවා යෝනිසෝ මනසිකාර්ය ප්‍රවැත්වීමක් වේවා සෑම දිනාටම මේ ධර්මාර්ගයේ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි අද මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සත්‍ය ධර්මයක් පිළිබඳවයි. ජීවතාවේදී අපි මේ පින්වතුන්ට මතක් කරා කියලා දුන්නා. අදත් ඒට සමාන කොටසක් තිබෙන්නේ මේ පාඩම් පරිපූර්ණ විය යුතු නිසා ඒ කොටස අපි අද ඉදිරිපත් කර ගන්නවා. මීට ඉස්සර වෙලා සතියේක මතක් කරපු ධර්ම කාණ්ඩ වලට සමානයි නමුත් අසමාන ಗುಣ ස්වභාවිකුත් ඒකේ තියෙනවා. ඒකත් අපි මේ මේ කාරණේ ඉදිරිපත් කර ගන්නකොට වෙනසක් අපි තේරුම් ගත යුතුයි. අද කතා කරන්න තියන්නේ සමානතර ප්‍රත්‍ය ධර්මයක අදාළ වීති කොහොමද සකස් වෙන්නේ කියලා. මේ පින්තුන්ට මතක ඇති අපි අනන්තර ප්‍රත්‍ය පිළිබඳව සාකච්ඡා කළා කතා කරා මීට කලින්. අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වේ යම්කිසි සිතක් පහළ වුණාම ඒ සිත ඇති වෙලා නැති වෙලා යනකොට තව සිතක් පහළ වීමට ඇති වී යන්නා වූ සිතෙන් ලැබෙන රුකුල් ස්වභාවය පිළිබඳව තමයි අපි මේ තිස්සලා කතා කරේ. යම්කිසි දෙවනුව පහළ වෙන හිතට යම්කිසි අමුතු ගුණ ශක්තියක් ධර්ම ශක්තියක් හේතු වෙනවා ඒ වගේම ප්‍රත්‍ය වෙනවා ඒ දෙවෙනි හිත පහළ ගන්න. ඒ ධර්මය තමයි අපි කතා කරන්නේ. අද මේ කියන කොටසෙන් අපි තේරුම් ගන්න ඕනේ සමානතර ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍යයට සමාන නිසා සමානතර ප්‍රත්‍යයේ තියෙන්නේ අනන්තර ප්‍රත්‍ය ගුණම තමයි පොඩි විශේෂත්වයක් තිබෙනවා ඒ තමයි යම්කිසි හිතක් ඊළඟට පහළ වෙනකොට ඒ පහළ වෙන හිතට මොකක් හරි දෙයක් පහළ වීම නෙවෙයි નિયમિત සුදුසු දෙයක් ඇතිවීමට පරිසරය සකස් කිරීමයි. ඒක තමයි සමනන්තපත්තිය කියලා කියන්නේ. එක සිතක් ඇති වෙලා ඒ හිත නැති වෙගෙන යනකොට ඊළඟට සමනන්තපත්තියෙන් සිද්ධ කරන්නේ ඊළඟට පහළ වෙන්නා වූ සිත සුදුසු සිතක්. සුදුසු ධර්මස්ස භාවයක්. සුදුසු නාමස්ස භාවයක් බවට පත් කිරීම. ඒක ක්‍රමානුකූලව පිළිවෙලකට හදන නිසා පසුව පසුව පහළ වෙන්නා වූ හිත්වලට ඒ හිත්යන්ගේ උප්පත්තියට මේක නියමාකාරයෙන් ඉදිරිපත් වෙන නිසා ඒකට කියනවා සමනන්ත ප්‍රත්‍ය කියලා. ඉස්සලා කියපුවකින් කියන්නේ ඊළඟ හිත පහළ වීමට ශක්තියක් වෙනවා කියන එක. මේකෙන් කියන්නේ ඊළඟ හිත පහළ වෙනකොට ඒ පහළ වෙන්න සුදුසු සිතකට පරිසරය හදලා දෙනවා කියන එකයි ශක්තිය දෙනවා කියන එකයි. අද මේ පුළුවන් ප්‍රමාණයක් අපි මේ කොටසට අදාළ කරගෙන අපි සාකච්ඡා කරමු මේ තේරුම් ගන්නට මහන්සි ගන්න. සමානන්තර ප්‍රත්‍යයට ඒකට තියෙනවා මේ සමාන වීතිකාණ්ඩයක්. සමාන වීතිකාණ්ඩය කියලා කියන්නේ අපි මේක ඉස්සෙල්ලා කිව්වා වීති මේක කියන්නේ විසර්ජනා වීති. සමානන්තර ප්‍රත්‍ය කුමක්ද? ඒ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්නා වූ පිළිවෙල කියලා දෙන්නා වූ විසර්ජනා වීතිය තමයි මේක කියන්නේ. පළවෙනි එක මේ මේකේ විසර්ජනා වීති හත හතක් තියෙනවා. ඒ හත අපි පිළිවෙලකට තේරුම් ගනිමු අනන්ත ප්‍රත්‍ය කිව්වා විසර්ජනා වීති ධර්ම හතක්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයේන පච්චයෝ කුසල ධර්මය කුසල ධර්මයකට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා කියන එක. ඒක තමයි ඔය පළවෙනි වීතිය. ඒක තේරුම් ගන්න ඕනේ මේ විදිහට හොඳට බලන්න මේකේ තිබෙන්නා වූ මේ විසර්ජනා වීතිය දක්වන්ට භාවිතා කරලා තියෙන පාලි කාණ්ඩය. කුසලෝ ධම්මෝ කුසල ධර්මය කුසලස්ස ධම්මස්ස තවත් කුසල ධර්මයකට පහළ වීමට සමානන්තර ප්‍රත්‍යයේ පච්චයේන පච්චය සමානන්තර ප්‍රත්‍යයෙන් උපකාරයෙන් පත්‍ය පුරිමා පුරිමා කුසලා කන්දා පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් සමනන්ත පච්චයේන පච්චය මේ කියන්නේ පළමුවෙන් පළමුවෙන් කලින් කලින් පහළ වුණා වූ කුසල ඛණ්ඩය කුසල ධර්මය පසුව පසුව ඊළඟට ඊළඟට පහළ වෙන්නා වූ කුසල ස්කන්ධයන්ට සමානන්තර ප්‍රතිභාවයෙන් පත්‍ය ශක්තියෙන් ගුණ ශක්තියෙන් උපකාර අපි මෙහෙම හිතමු අපි උදාහරණයක් හැටියට මතක ඇති ගිය වතාවේදී අනන්ත ප්‍රත්‍ය කතා කරනකොට වීති පිළිබඳව කතා කරා. කුසල ධර්ම කියන ඒවා පාවිච්චි වෙන්නේ කුසල ධර්ම කියන ඒවා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ජවන් සිත්වල විතරයි. මේ ජවන් සිත්වල පළවෙනි ජවනේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි කියන මේ ජවන් සිත්වල පහළ වෙනවා කුසල කන්ද. ඒ කියන්නේ කුසල කන්දා කියලා කියන්නේ පළවෙනි ජවනයේ ඇති වෙච්ච අපි හිතමු කෙනෙක් මලක් පහනක් පූජා කරනවායි කියලා. ඒ කෙනා මලක් පහනක් පූජා කරන වෙලාවේ එයාට ජවන් සිත් වලින් තොරව ওই වැඩේ කරන්න බෑ. මල් කඩා ගැනීම, මල් එකතු කර ගැනීම, මල් පිරිසුදු කිරීම, මල් තටුවක තැබීම, ඒ වගේම තටුවක තබලා පෑන් ඉහලා මල් ටික ගාථාවක් කියලා පූජා කිරීම. ඔය ඔක්කොටම තමයි අපි කියන්නේ මල් පූජා කරනවා කියලා. මේ ක්‍රියාව කරන්න බෑ ජවන් වලින් තොරව. පැහැදීමකින් තොරව. කුසල ධර්ම එක්කාසු වීමකින් තොරව. මේ ක්‍රියාව સિદ્ધ කරන්නට ඉදිරිපත් වෙන්නේ කාමාවචර කුසල්සිත අටෙන් එකක්. කාමාවචර කුසල්සිත අටෙන් එකක් ඉදිරිපත් වෙලා මේ මල් පූජා කිරීමේ වැඩේ සිද්ධ වෙනවා. කාමාවචර කුසල්සිතක් ඉදිරිපත් වෙලා ඒකේ ඒක වැඩ කරන්නේ චිත්ත වීතියක ජවන් තැනක. එතන තිබෙනවා එක හිතක කුසල නිසා අනිවාර්යයෙන්ම අපි හිතමු පළවෙනි මේ සිත කියලා ඒ කියන්නේ කාමාවචර පළවෙනි සිත කියලා කියමු. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හිත. ඒ හිතේ පහළ වෙනවා අපි කතා කරන්නේ මේ සමානන්තර සත්‍ය කුසල් සිතක සෝබන චෛතසික 19ක් පහළ වෙනවා. ඒ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට පහළ වෙනවා ප්‍රඥාචෛසිකය. එතකොට මෙන්න මේ අත් වශයෙන්ම මූලික වශයෙන් 20ක් ඉදිරිපත් වුණා. අනිත් එක තමයි මේ තව තියෙනවා සරෝචිත්ත සාධාරණ ඊට පස්සේ වැඩ කරන්න ඕනේ මේ 13ක් තියෙනවනේ. අනේ සමාන 13. ඔකේ ගත්තාන් පස්සේ 30 33ක් විතර වෙනවා. දැන් මේ 33 අපි උදාහරණයක් හරි ගත්තොත් ඔක්කොම ටික හිතට තියෙන්නේ. හිතත් එක 34ක් වෙනවා. මේ ටික ඔක්කොටම කියනවා කුසල ක්‍රියාවක් සිද්ධ කරන්නට ඉදිරිපත් වෙන කුසල ධර්ම කියලා. මේ ටික තමයි පළවෙනි ජවනේ තියෙන්නේ. පළවෙනි ජමනේ. ඔන්න පළවෙනියෙන්ම කුසල ස්කන්ධයක් ඇති වුණා. දැන් මෙතන කතා කරන්නේ මේ කන්ද වචනේ. පරිමා පරිමා කුසල කන්දා කියන්නේ ওই ස්කන්ධය ටික, ওই ධර්මය ටික, ওই චිත්ත චෛසික ටික තමයි කියන්නේ කන්ද කියලා. ඊළඟට පළවෙනි ජවනයේ පහළ වෙලා අයින් වෙනකොට දෙවෙනි ජවනයේ එනවා තුන්වෙනි එක එනවා ඊට පස්සේ හතරවෙනි එක එනවා ඊට පස්සේ පස්වෙනි එක එනවා පිළිවෙලට එනවනේ දෙවෙනි එක පහළ වෙනකොට ඒකන කියන පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් චිත්ත වීතියක පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික කුසලය හිතක් නම් දෙවෙනි එකත් ඒකම විය යුතුයි. ඒ චිත්ත වීතිය. තුන්වෙනි එකත් ඒකම විය යුතුයි. ඒ චිත්ත වීතිය. වෙන එකක් වෙන්නේ නැහැ. එතකොට මේක හත් වතාවක් ඒ හිත යනවා. පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ කුසල සිත් ඛණ්ඩයෝ පසුව පසුව පහළ වෙන්නා වූ කුසල ස්කන්ධයන්ට සමානান্তර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔන්න ওই විදිහට පළවෙනි හිත අපි හඳුනා ගන්නවා. ඊළඟට තිබෙනවා මේ තව එකක්. ඒ කියන්නේ ඔය ඔය කියපු ටිකෙන් කියන්නේ ඕනෑම දෙයක්. ඕනෑම පින්කමක්. ඕනෑම කුසලයක්. ඕනෑම ධර්මස්වභාවයක් ඇතිවීමට කුසලයක් ඇතිවීමට හේතු වෙන විදිය. තව එකක් තිබෙනවා කුසලී උපරිමයක්. ඒකට කියනවා දැන් විදර්ශනා චිත්ත වීතියක විදර්ශනා චිත්ත වීතියක් පහළ වෙලා ඒ විදර්ශනා චිත්ත වීතියේ ඉහළට ගිහිල්ලා ඒ මාර්ග චිත්ත වීතියක් හට ගන්නවා. ඒ මාර්ග චිත්ත වීතිය හට ගන්නකොට පහළ වෙනවා භවංග චලන උපච්ඡේද ඊළඟට ඇති වෙනවනේ මනුද්්වාරාවර්ජන ඊට පස්සේ ඇති වෙනවා විශේෂයෙන්ම මේක ඇති වෙනවා අනුලෝම ගෝත්‍ර භූඥාන ඒ කියන්නේ පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ මාර්ග ඵල කියලා සිත් පෙළක් යන මේ සිත් පෙළේ මේ මේ ටික ප්‍රධානයි මෙතන තිබෙනවා මේ ඵල සිතට කලින් ඇති වෙන්නේ මාර්ග සිතයි මාර්ග සිතට කලින් ඇති වෙන්නේ ගෝත්‍ර වූ සිතයි ගෝත්‍ර වූ සිතට කලින් ඇති වෙන්නේ අනුලෝම සිතයි මේ හිත් පෙළියක් මේ එක හිතකින් කරන වැඩක් තිබෙනවා. ඒ වගේම තමයි ඒ හිත ඒ වැඩේ කරලා ඒ අරමුණට අදාළ වැඩේ කරලා ඒක නැති වෙනකොට අභාවයට යනකොට ඒ එක්කම එන්නා වූ හිතට නැති වෙලා යන එකෙන් යම්කිසි ගැළපීමක් හදලා යනවා යම්කිසි පූර්ව ශක්තියක් ඉස්සරහට තල්ලු කරගෙන යනවා ඒක ගැළපෙන ශක්තියක් වෙනවා ඒක නිසා අනුලෝමං ගෝත්‍රබුස්ස සමනන්තර පච්චේන පච්චයෝ කියලා කියනවා අනුලෝම කියනා වූ විදර්ශනා සිත ගෝත්‍ර භූ කියනා වූ නිවන් පැත්තට හැරෙන්නා වූ චිත්තයට සමනන්තර ප්‍රත්‍ය භාවයෙන් සත්‍ය ශක්තියෙන් ගුණ ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. ඊළඟට ඔය කියන්නේ සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න තැන. දැන් ඔය ගෝත්‍ර භූසිත කියන එක පහළ වෙන්නේ ඉස්සෙල්ලාම යම්කිසි කෙනෙක් සංසාරයේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම්කිසි දවසක ඉස්සර වෙලාම ඒ හිතකින් නිර්වාණය ස්පර්ශ කරනවාද අන්න එදාට ඉස්සර වෙලාම නිර්වාණ ස්පර්ශය කරන නිර්වාණය අවබෝධ කරගන්න අවස්ථාවේදී තමයි ඔය සිත පහළ වෙන්නේ ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතට කලින් ඔය ගෝත්‍ර බුසිතේ ඊට පස්සේ සකදාගාමි හිතේ ආය පහළ වෙන්නේ නැහැ ගෝත්‍ර බුහිතක්. අනාගාමි හිතේ ආය පහළ වෙන්නේ නැහැ ගෝත්‍ර බුහිතක්. ඊළඟට අරිහත් ඵලෙත් ගෝත්‍ර බුහිතක් පහළ වෙන්නේ මේ හැම තැනකම පහළ වෙන්නේ අනුලෝම සිතට අනුකූලව ඊට පස්සේ වෝදාන කියන පිරිසිදු කරපු දෙයක් පිරිසිදු වෙච්ච දෙයක් තව ටිකක් පැහැදිලිව පිරිසිදු කරන්නා වූ වෝදාන සිතයි ඒකට කියන්නේ. අනුලෝම සිතට පසුව වෝදාන සිත පහළ වෙනවා. ඒ නිසා කියනවා අනුලෝමං වෝදානස්ස සමනන්තර පච්චයේන පච්චේ. දැන් ওই දෙක මාර්ගඵල අවබෝධ කරගන්න අවස්ථා දෙකක් පිළිබඳව කියන්නේ. ඊළඟට තියෙනවා දැන් ඔය අනුලෝම හිතෙන් පස්වෙනි ගෝත්‍ර බුහිත පහළ වෙන්නේ. අනුලෝම හිතෙන් පස්වෙනි වෝදාන හිත පහළ වෙන්නේ. ඊළඟට තියෙනවා ගෝත්‍ර බුහිතෙන් පස්සේ පහළ වෙන්නේ හිත මොකද්ද? ඒ තමයි කෙලෙස් නසන හිත සාන්ත කරන ගෝත්‍ර වූ මග්ගස්ස සමනන්තර පච්චයේන පච්චය ගෝත්‍ර වූ සිත මග්ගස්ස ඒ කියන්නේ සෝවාන් මාර්ග සිතට මාර්ග සිතට සමනන්තර පත්‍ය ශක්තියෙන් උපකාරන සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පත්‍යයෙන් උපකාර වෙනවා ඒ ගෝත්‍ර වූ හිත මාර්ග සිතට ඊළඟට ඔය ඇවිල්ලා මේ සෝවාන් චිත්ත වීතිය සෝවාන් මාර්ග චිත්ත වීතිය. ඕක සකදාගාමි අනාගාමි තැනට යනකොට අරිහත් සිත් තැනට යනකොට ඕක වෙනස්. වෝදාන හිත ගෝත්‍ර භිත නිවේතන වෝදානං මග්ගස්ස සමනන්තර පච්චේන පච්චයෝ වෝදානේ කියනා පිරිසුදු කිරීමේ සිට සකදාගාමි මාර්ගසිතටත් අනාගාමී මාර්ගසිතටත් අරිහත් කියනා වූ මාර්ගසිතේටත් ඒ සමානතර ශක්තියෙන් ප්‍රති ශක්තියෙන් උපකාර වෙනවා ඉදිරිපත් වෙනවා ඒ තමයි ඒ මාර්ගඵල අවස්ථාවේ සිද්ධ වෙන විදිය. දැන් ඔය අපි කිව්වේ ගෝත්‍ර භූසිතට පස්සේ පහළ වෙන්නේ මාර්ගසිත සෝවාන් අවස්ථාවේදී මේ වෝදාන සිතට අනුතුරු පහළ වෙන්නේ මාර්ගසිත සකදාගාමි අනාගාමි අරිහත් කියනා වූ අවස්ථාවේ. දැන් ඔය කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන් පච්චයෝ කියන කොටස. අපි යන් ඊළඟට දෙවෙනි චිත්ත වීතියට ඒ විසර්ජනා වාරයට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන් පච්චයෝ. කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සමනන්තර ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස. දැන් අව්‍යාකෘත ධර්ම තියෙනවනේ. අපි ඒකත් ඉස්සරහදී බලමු කොහොමද වෙන්නේ කියලා. කුසල ධර්මයක් කුසලත් නොවන්නා වූ අකුසලත් නොවෙන්නා වූ අව්‍යාකෘත ධර්මයන්ට සමානතර ප්‍රතිශක්තිය ඉදිරිපත් වෙනවා. මේකේ මේ විදිහට විසර්ජනාවාරය යනවා කුසලං උත්ථානස්ස සමානතර පච්චේ ඉන පච්චේ. මේක මීට ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ කුසලං උත්ථානස සමානතර පච්චේන කියන්නේ චිත්ත වීතියක අවසාන ජවනේ තමයි ගත්තොත් හත්වෙනි ජවනේ. ඒ හත්වෙනි ජවනේ කුසල සිතක්. එතකොට ඊට 95 හත්වෙනි ජවණයෙන් පසුව කුසල එකක් නෙවෙයි පහළ වෙන්නේ. ඒක මේ තදාරම්මණයක්. එතකොට ඒ තදාරම්මන සිතට සමහර චිත්ත වීතිවල සදාරම්මන පහළ වෙනවා. සමහර චිත්ත වීතිවල සදාරම්මන පහළ වෙන්නේ නැහැ. භවංග පහළ වෙනවා. එතකොට භවංගය හෝ සදාරම්මණය හෝ කුසල සිතකට පසුව පහළ වෙනවා නම් එතනදී කියනවා කුසලං උත්ථාන සමනන්තර පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ කුසල සිත ඊළඟට පහළ වෙන අව්‍යාකෘතයකට උපකාර වෙනවා. සමානන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තවත් එකක් තිබෙනවා. අපි මේක අනන්ත ප්‍රත්‍ය ශක්තියදි කිව්වා. මේක මෙහෙම කියනකොට තේරෙනවා අපේ පින්වතුන්ට අභිධර්මයේ කියන එක මේ වගේ තැන් හැම එක්කෙනාටම අදාළ වෙන්නේ මේවා කියලා හුරු වෙලා දැනගෙන තියෙනවා නම් විතරයි ඒක ගැලපෙන්නේ. මග්ගෝ පලස්ස සමනන්තර පච්චයේන පච්චයෝ මාර්ගසිත ඵලචිත්තේට සමානතර ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. මාර්ගසිත කියලා කියන එක කුසල සිතක් හැටියට සැලකන. ඵලසිත කියලා කියන්නේ ඇත්තටම ඒක කුසල සිතක් නෙවෙයි ඒක අර මාර්ගයට අනුතුරුව පහළ වෙන්නා වූ ප්‍රතිඵලයක් හැටියට නිවන් අරමුණු කරන්නා වූ සිත. ඵලචිත්තේට සමානතර ප්‍රත්‍යයෙන් ප්‍රාප්ත වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස අනන්තපත්යෙන් පත්ති වෙනවා කියන කතාව. ඊළඟට ඕක සිද්ධ වෙනවා සෝවාන් මාර්ගසිතට පස්සේ ඵලසිත කුසලයක් අව්‍යාපෘතේත උපකාර වීම සකදාගාමි අනාගාමි අරිහත් කියනා වූ මාර්ගසිතවලත් පසුව ඵලයේ පහත් පහළ වෙනවා කියලා කියන්නේ කුසල ධර්මයක් අව්‍යාපෘතයකට ප්‍රත්‍ය වීම අනිත් එක තමයි අනුලෝමං සෙක්ඛාය ඵල සමාපත්තිය සමනන්තර පච්චයේන පච්චය. ඕක ඇවිල්ලා ඔය ඉස්සලා කියපු මේ දේ වගේ නෙවෙයි. අනුලෝම සිත කියලා කියන එක කුසල සිතක්. යම්කිසි කෙනෙකුගේ විදර්ශනා කරගෙන යනකොට මෙතන වචනයක් තියෙනවා සෙක්ඛාය කියලා. සෙක්ඛාය කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට, සකදාගාමි වෙච්ච කෙනාට, අනාගාමි වෙච්ච කෙනාට. එතකොට මේ ඒ අයට කියන්නේ සීක පුජ්‍යලයන් වහන්සේලා කියලා. සීක පුජ්‍යලයන් වහන්සේලා විදර්ශනා කරලා දැන් අපි හිතමු ඵල සමාපත්තියකටපත් වෙන්න යනවා. ඵල සමාපත්තියටපත් වෙන අවස්ථාවේදී විදර්ශනාවේ උපරිමය අනුලෝමසිත ඊට පස්සේ අනුලෝම සිතට පසුව පහළ වෙන්නේ ඵල සමාපatti සිත. කියන්නේ ඵල සිත් පහළ වෙන්නේ. එතකොට ඵල සිත කියලා කියන්නේ අව්‍යාකෘතයක්, අනුලෝම සිත කියලා කියන්නේ කුසල සිතක්. ඒක නිසා මේක අදාළ වෙන්නේ සෛක්ෂයයන් විතරයි. ඒක නිසා එතනදී කියනවා අනුලෝමයේ කියනා වූ කුසල සිත සෛක්ෂයන්ගේ වශයෙන් ඵල සමාපත්තිය කියනා වූ අව්‍යාකෘත සිතට සමානතර භාවයෙන් සමානතර ප්‍රතිශක්තියෙන් පති වෙනවා කියලා. ඒ පාලි කාණ්ඩය ওই විදිහට අපි තේරුම් ගන්න. අනන්ත ප්‍රතිශක්තිය ප්‍රත්‍ය පිළිබඳවත් අපි කිව්ව මේක ඊළඟට අපි හිතමු උපරිමයෙන්. උපරිමයෙන් ගියාම නිරෝධා වෝඨානස නේව සංඥා නා සංඥායතන කුසලං පරසමාපත්තිය සමන් සමනන්තර පච්චේන පච්චයෝ. මේ කියන කතාව ඇවිල්ලා ටිකක් ඉහළ තැනක්. නිතර කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට මේක අහන්න පුළුවන්. මේක අපි බුදු ගුණ වැඩිවීමක් වශයෙන්ුත් දහම් ගුණ වැඩිවීමක් වශයෙන්ුත් සංඝ ගුණ වැඩිවීමක් වශයෙන්ුත් ධර්මය අවබෝධ කර ගැනීමක් වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ඒ සියුම් වූ ඒ මාර්ගඵල සිත් පිළිබඳව දැන ගැනීම වශයෙන් කරන්නා වූ සාකච්ඡාවක් විග්‍රහයක්. දැන් මේ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මේ මේ Nirodha Samapatti ගැන කතා කරන එක ඇති වැඩේ මොකද්ද කියලා. සමහර වෙලාවට නෑ මේක අභිධර්මයේ විස්තර කරනකොට මේක අදාළයි. ඒ තැන අපි ඕන කෙනාට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි මේක කියන්න ඕනේ. Nirodha Vuttanass දැන් අපි හිතමු Nirodha Samapattiයට සමවදිනවා. Nirodha Samapattiයට සමවදින්නට මොකද්ද ඕන වෙන්නේ? ඒකට අවශ්‍යයි රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරකුයි ඕන. ඒක තමයි බේස් වෙන්නේ. එතකොට ඒකට කියනවා අට සමාපatti කියලා. මේ අට සමාපත්තියයි නිරෝධ සමාපත්තියයි කිව්වන් පස්සේ නවයක් වෙනවා. ඒ නවය ඇවිල්ලා අනුපුබ්බ විහාර කියලා කියනවා. සමාපatti. මේකේ දැන් ඉස්සර වෙලා නිරෝධ සමාපත්තියට සමවදිනවා නිරෝධ සමාපත්තියට නම් නේව සංඥා නාසඤ්ඤායතනෙ තියන්න ඕන හිත. නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා කියන්නේ කුසල සිත. එතකොට ඒ ඒ කුසල සිත ඉතින් අපි හිතමු නිරෝධා උත්ථානස්ස නේව සංඥා නාසඤ්ඤායතන කුසලං ඵල සමාපත්තියා සමනන්තර පච්චේන පච්චයොත් අට සමාපatti ලාභී අනාගාමින් වහන්සේලාට ඒ කියන්නේ රහතන් වහන්සේලාට කුසල වැඩේ කරන්නේ නැහනේ. දැන් ඒකත් හිතා ගන්නකොට දැන් මේක කියනකොට හිතේවි නේම සංඥා නා සංඥායතන කුසලේ කොහොමද රහතන් වහන්සේලාට එක කුසලයක් වෙන්නේ කියලා. මේ මේක කියන්නේ අනාගාමින් වහන්සේලාගේ වශයෙන් උන්වහන්සේලා යම්කිසි නිරෝධ සමාපත්තියට සමවැදෙලා ඊට පස්සේ නැවත නිරෝධ සමාපත්තියෙන් ගොඩ වෙලා ආපහු මේ සාම්භාවික චිත්ත වීති වලට කියන්නේ සිත් වලට එනකොට පහළ වෙන්නේ නේව සංඥා නා සංඥායතන කියනා වූ කුසල සිත. ඒ කුසාසිත අනාගාමි ඵලසිතට සමානන්තර ප්‍රතිශක්තියෙන් ඵල සමාපත්තියට සමවදිනකොට ඒ කියන්නේ ඵල සමාපත්තිසිත අවියාකෘතයි. ඊට පස්සේ ඊට පහ ඊට ඉස්සෙල්ලා පහළ වෙන්නා වූ සිත කුසසිත. එතකොට ඒක නිසා කියනවා කුසලම් ඵල සමාපත්තිය සමානන්තර පත්‍යේන පත්‍යයකුය. සමානන්තර පච්චයේන පච්චය. ඔය කුසල ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට බලපාන විදිය අපි කිව්ව කොටස් හතරකින්. කුසල ධර්මයන් අව්‍යාකෘතයේ එකක් තමයි අර චිත්ත වීතියක ජවණයෙන් සදාරම්මණයට යන සාලේ, එහෙම නැත්නම් භවංගයට යන සාලේ, ඊළඟට මාර්ගයෙන් ඵලසිතට යන සාලේ, ඊළඟට සෛක්ෂයන්ගේ වශයෙන් ගත්තොත් එහෙම අර අනුලෝම කියනා වූ විදර්ශනා කුසලසිත ඵල සමාපත්තියට යොමු වෙන සාලේ, ඊළඟට නිරෝධයට යන වෙලාවේදී නේව සංඥා නා සංඥාත්මක කුසලේ ඵල සමාපත්තියට බලපාන සාලේ. දැන් අපි තුන්වෙනි චිත්ත වීතිය විසර්ජනාව එතන එතනදී කියනවා අකුසල ධර්ම පිළිබඳව. ඉස්සෙල්ලා කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස. දැන් කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චයෝ කියන තැන. අකුසල ධර්මයක් අකුසල ධර්මයකටම කොහොමද පත්‍ය වෙන්නේ සමනන්තර පත්‍ය භාවය. අනන්තර පත්‍යයේ කියපු නිසා අපිට මේක තේරුම් ගන්නට ඒ තරම් අමාරුවක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒකට තියෙනවා උපකාරක කොටසක් ඒ තමයි කන්ද වශයෙන් දක්වනවා පුරිමා පුරිමා අකුසල කන්දා. පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ අර අකුසල් සිත් 12. ඒ එකක් මොකක් හරි. පච්චිමානම් පච්චිමානම් අකුසලානම් කන්දානම් කුසල ධර්මයන්ට කියපු ආකාරයෙන් පසුව පසුව පහළවන්නා වූ ජවන්සිට පිළි අකුසල් ජවන්සිට වලට සමානතර පත්‍යයෙන් පත්‍යයෝ සමානතර පත්‍යයෙන් ප්‍රති වෙනවා පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ අකුසල ස්කන්ධ පසුව පසුව පහළවන්නා වූ අකුසල ඛණ්ඩයන්ට සුදුසු අවස්ථාව සුදුසු පරිසරය ලබා දීම වශයෙන් සමානතර ප්‍රත්‍යයෙන් පත් වෙනවා ඔය කිව්වේ තුන්වෙනි වීතිය. මේක මං හිතනවා අපේ පින්වතුන්ට අවබෝධ කරගන්න ඒ තරම් අමාරුවක් නෑ කියලා අනන්ත ප්‍රත්‍ය අහලා තියෙනවා. දැන් මේකේ තියෙනවා චිත්ත වීති හතක්. දැන් මේ තුනක් කිව්වේ. අපි හතරවෙනි එක තියන් හතරවෙනි එක කියනවා අකුසල ධර්මයක් කොහොමද අව්‍යාකෘතයකට සමානතර භාවයෙන් උපකාර වෙන්නේ කියලා. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස සමානතර පච්චේන පච්චයෝ ඒ කියන්නේ ওই කාරණේ තේරුම් ගන්නත් අකුසල චිත්ත වීතියක අකුසල ධර්ම වැඩ කරන චිත්ත වීතියක ජවන්වල අවසානයකට යනවා. ජවන්වල අකුසල අවසානයේදී අකුසල හත්වෙනි ජවණයෙන් ගොඩ වෙනකොට ඒක නැති වෙලා යනකොට ඊට පස්සේ පහළ වෙන්නේ අකුසල චිත්ත වීතියට සමානුපාතිකව තදාරම්මණයක් හෝ භවංග සිතක්. ඒ තදාරම්මණය වූ භවංග සිතට අකුසල ධර්මය සමානතර භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි. ඔක උදාහරණයක් ඇටියට අපි මෙහෙම තේරුම් ගත්තොත් යම්කිසි මිනිසෙක් කෙනෙකුට බනිනවා. දොස් කියනවා. බනිනකොට දොස් කියනකොට පහළ වෙන්නේ අකුසල් චිත්ත වීතිනේ. අකුසල් චිත්ත වීති වලින් තොරව වැඩේ කරන්න බෑනේ. එතකොට අකුසල් චිත්ත වීති වල පළවෙනි එකත් පළවෙනි එකෙන් පස්සේ පහළ වෙන්නේ දෙවෙනි එකත් අකුසල්මනේ. එතකොට අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස වෙන්නේ. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට යනකොටත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්සනේ. තුන්වෙනි එකෙන් හතරවෙනි එකට යනකොට හතරවෙනි එකෙන් පස්වෙනි එකට යනකොට පස්වෙනි එකෙන් හයවෙනි එකට යනකොටත් හයවෙනි එකෙන් හත්වෙනි එකට යනකොටත් වෙන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමනන්ත පච්චේන පච්චයෝ කියලා. මෙතන තියෙන්නේ අකුසල ධම්ම අභ්‍යාගතස වෙන නිසා හත්වෙනි ජවනසිතෙන් පස්සේ ඔය කෙනෙකුට බනිනකොට ඒ බනින ක්‍රියාව තුළ එයා ජවන් පහල කරනවා. ඒ ජවනය හත්වෙනි එක ඉවරෙච්ච ගමන් තව දුරටත් අටවෙනි ජවනයක් යන්න බෑ. ඇති වෙන්නේ තදාරම්මණයක් හරි එහෙම නැත්නම් භවංගයක් හරි. දැන් මේ භවංගය කියන එක ඇවිල්ලා එතනදී අකුසලයක්කුත් නෙවෙයි කුසලයකුත් නෙවෙයි. ඊළඟට තදාරම්මණයත් අකුසලයකුත් නෙවෙයි කුසලයකුත් නෙවෙයි. ඒක නිසා අව්‍යාකෘතයක්. ආන්න එතනදී අකුසලං උත්ථාන සමානතර පච්චේන පච්චයෝ කියලා කියනවා. අනතුරුව පහලවන්නා වූ භවංගයට හෝ සදාරම්මණයට ඒක අව්‍යාකෘතයක් නිසා උපකාර වෙනවා. සමානතර භාවයෙන් පත්‍ය වෙනවා. ඔය හතරේනි චිත්ත වීතිය. චිත්ත වීතිය මේ විසර්ජනා වාර චිත්ත වාර වීතිය. ඊළඟට අපි යන් ඊළඟට තිබෙන පස්වෙනි වීතිය පිළිබඳව සලකා බලන්න. ඒකේ ඒ වීතිය තිබෙන්නේ මෙහෙමයි. විසර්ජනා වාරය සඳහන් වෙන්නේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චේ. එතන කුසලත් නොවන ධර්මයක් අකුසලත් නොවන ධර්මයක් අව්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස ධම්මස එවැනිම කුසල් නොවන අකුසල් නොවනා වූ හිතකට ධර්මයකට සමානතර භාවයෙන් පත්ති වෙනවා. ඒකේ අපිට <clears throat> උපකාරක පාළි පද ටිකක් තිබෙනවා. මේ කාරණේ තේරුම් ගන්නට පුරිමා පුරිමා විපාක අභ්‍යාගත ක්‍රියා අභ්‍යාගත කන්ද. අපි පින්වතුන්ට මේවා කියනකොට මේ වචන ටික හරි ප්‍රයෝජනවත් වෙනවා මේ චිත්ත වීතිය දාලා තියෙනවා මේ විග්‍රහ විග්‍රහ වීතියේ පළමුවෙන් පහළවෙන් පහළ වෙන්නා වූ විපාක අභ්‍යාකත. ඒ කියන්නේ විපාක වශයෙන් ක්‍රියාත්මක කරන අව්‍යාකෘතය ක්‍රියා අභ්‍යාකත. ක්‍රියා වශයෙන් පහළ වෙන්නා වූ ක්‍රියා මාත්‍ර වශයෙන් පහළ වෙන්නා වූ අභ්‍යාකත ඒ කුසල ඛණ්ඩයෝ පච්චිමානං පච්චිමානං විපාක විපාක අභ්‍යාකතානං ක්‍රියා අභ්‍යාකතානං පහළ පසුව පසුව පහළවන්නා වූ විපාක වශයෙන් පහළ වෙන අව්‍යාකෘතයන්ට ක්‍රියා අව්‍යාකෘතයන්ටත් දෙකටම සමානතර භාවයෙන් සමානතර උපකාරත්වයෙන් සමානතර ගුණ විශේෂත්වයෙන් උපකාර වෙනවා ප්‍රති වෙනවා කියන එකයි ඒක කියන්නේ. ඊළඟට තව එකක් අපි ඒක ගත්තොත් එහෙම ඔය හිත මතුවෙලා නැති වෙලා යන තැනක් ඊළඟට හිත භවංගයෙන් මතුවෙලා ගොඩ වෙලා ක්‍රියාත්මක වෙන්න එනකොට කොහොමද ඒක බලමු. අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ වැඩිපුර භවංගයක තියෙන. භවංගනේ අපි උප්පත්තිය ලැබපු අවස්ථාවේදී ගත්ත හිතනේ භවංග හිත. භවංගය කැඩිලා බිඳිලා මතුවලා එන්නේ ආවර්ජන. ආවර්ජන මනෝද්වාර ආවර්ජන හරි පංචද්වාර ආවර්ජන හරි. එතකොට පංචද්වාරාවර්ජන හිත භවංග හිතත් ඇවිල්ලා මේ විපාක අව්‍යාපෘතයක්. ආවර්ජන සිත කියන එක ඇවිල්ලා ක්‍රියා අව්‍යාපෘතයක්. භවංගං ආවජ්ජනාය සමන්තර සමනන්තර පච්චේන පච්චය භවංග උපච්ඡේදේ වෙච්ච ගමන් මේ හිත මනෝද්වාරාවජනෙට ඒ වගේම පංචද්වාරාවජනෙට හැරෙනකොටම ඒක අර ආවජන සිත ක්‍රියා අව්‍යාකෘතයක් නිසා සමානතර පච්චේන පච්චයෝ වෙනවා. හරියට එතනදි ගලපලා දෙන්නේ ඒකයි. ඊළඟට තුන්වෙනි එකට ගියායින් පස්සේ අපි හිතමු කිරියම් බුත්තානස්ස සමානතර පච්චේන පච්චයෝ කියනවා. තවත් එකක් තියෙනවා මට ඒක ඒකත් කියන්න ඕනේ කෙනෙක් අහන්න පුළුවන් දැන් භවංගත් වැඩ කරනවනේ දිගටම. දිගටම භවංග වැඩ කරනවා පේරියට. ඉතින් භවංගෙන් භවංගයට, භවංගෙන් භවංගයට යනවා. එහෙම යනකොට මොකද්ද වෙන්නේ කියලා. එතකොට වෙන්නේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට සමානතර භාවයෙන් ප්‍රතිවීම තමයි. එතන තියෙන්නේ විපාක අව්‍යාකෘතය විපාක අව්‍යාකෘතයකටම ප්‍රති වෙනවා. කියන එක. කලින් කිව්වේ විපාක අව්‍යාපෘතය ආවර්ජනය කියනා ක්‍රියා අව්‍යාපෘතයකට සමානතර භාවයෙන් පත්ති වෙන ආකාරය. ඊළඟට තව තියෙනවා මේ ක්‍රියා ජවනයේ කියලා එකක්. රහතන් වහන්සේලාගේ වශයෙන් ගත්තොත් රහතන් වහන්සේලාට පහළ වෙන්නේ කුසල් නෙවෙයිනේ අකුසලුත් නෙවෙයිනේ. ක්‍රියාමාත්‍ර සිත් පමණයි. ඒ වගේ රැස් කිරීමේ ගුණයක්, එකතු කිරීමේ ගුණයක් නැහැ. එතකොට මේ ක්‍රියාසිත ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ ජවන්සිත ක්‍රියාසිත ඒ පේළියේ අවසාන හරියට ගියාම ක්‍රියාමාත්‍රෙන් නැගිටලා යනවනේ. ජවන් ඉවර වෙනවනේ. හත්වෙනි ජවනින් ඉවර වෙනකොට එක්කෝ තදාරම්මණයක් හරි එහෙම නැත්නම් වැඩ කෙරේ නැත්නම් භවංගයක් හරින ඉදිරිපත් වෙන්න ඕනනේ. ඒ තදාරම්මණය හරි භවංගේ හරි ඇති වෙනකොටත් තියෙන්නේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට සමානන්තර භාවයෙන් පත්වීමයි. ඒක ලස්සනට ගලපලක් තියෙනවා මෙතන. ඒ තමයි රහතන් වහන්සේගේ හිත ක්‍රියාහිත අවියක්තයක්. චිත්ත වීතියක අවසාන ජවණයෙන් පස්සේ වෙනස්කමක් තියෙනවා. ඒ තමයි සදාරම්මන සහ භවංගය. ඒවා කියන කොට අවියාකෘතියක්. ඒක නිසා ක්‍රියං බුද්ධා කිරියං බුද්ධානස සමනන්තර පච්චේන පච්චයෝ කියලා මේ විග්‍රහය හොඳට අපිට උදව්වක් උපකාරයක් ඇද සලසලා සලසලා හදලා දෙන්න. තව එකක් තමයි තව වචනයක් තිබෙන මේ මේ පාලි පදයක් තිබෙනවා අරහතෝ අනුලෝමං ඵල සමාපත්තිය සමානන්තර පච්චයේන පච්චයෝ කියලා. මේට කලින් අපි කියවනේ මේ අනුලෝම හිතක් වැඩ කරනවා කියලා ඵල සමාපත්තියට කලින් ඵල සමාපත්තියට කලින් නිරෝධ සමාපත්තිය නෙවෙයි ඵල සමාපත්තියට කලින්. සාතන් වහන්සේලා රහත් වුණාට පස්සේ උන්වහන්සේලා රහත් භාවය රහත් හිතින් ඵල සිත් වලින් නිවන අත්විඳිනවා. නිවන රස විඳිනවා. නිවන හොඳට විඳිනවා. ඒ නිවනේ සාන්තිය විඳින්නේ ඵල සමාපatti සිත හරහා. ඵල සමාපත්තියට ගොඩ වෙනකොට රහතන් වහන්සේලාගේ හිත්වල මේ විදර්ශනා මණ්ඩලයක් යනවා. ඒ කියන්නේ විදර්ශනා සංස්කාර ධර්මයන් ඇතිවීම නැතිවීම වශයෙන් මෙනෙහි කරගෙන යන්නා වූ සිත් පීලියක්. ඒ සිත් පීලියේ අවසාන එක තමයි අනුලෝම සිත. අනුලෝම සිත උන්වහන්සේලා රහත් නිසා අනුලෝමට පස්සේ මාර්ග සිත් පහළ වෙන්නේත් නැහැ. ඒ වාගේම වෝදාන කියලා පහළ වෙන්නේත් නැහැ. ඊළඟට මාර්ග පහළ වෙන්නේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේගේ අනුලෝම සිතෙන් පස්සේ ඵල සමාපatti ඵල සිත් තමයි පහළ වෙන්නේ. හැබැයි ඒ අනුලෝම සිත කියන එක පුතඥයා ගත්තොත් එහෙම ඒකත් කුසලයක්. සෝවාන් එක්කෙනා ගත්තත් ඒත් කුසලයක්. සකදාගාමි අනාගාමීන් වහන්සේලා ගත්තත් ඒ අනුලෝම සිත කුසල් වෙනවා. ඒ උතුමන්ට. හැබැයි රහතන් වහන්සේට ඒක කුසල් වෙන්නේ නැහැ. ඒක අවියාකෘතයක් වෙනවා. ඵල සමාපත්තියත් රහතන් වහන්සේට අවියාකෘතයක් වෙනවා. ඒක නිසා අරහතු අනුලෝමං ඵල සමාපත්තිය සමනන්තර පච්චේන පච්චයෝ කියන විග්‍රහය අපිට ලබා දීලා මේකේ තේරුම පිට හොඳට එතන මෙනෙහි කරන්න සලක සකස් කළ දෙනවා. දැන් ඔය කිව්වේ චිත්ත වීති වල පස්වෙනි වීති විග්‍රහය. තවත් තියෙන එකක් දැන් අපි හිතමු නිරෝධා වුට්ඨානහංස නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියා සමාපත්තිය සමානන්තර පච්චේන පච්චයෝ කියලා තව විග්‍රහයක් කරලා දෙනවා ඒ තමයි රහතන් වහන්සේ නම නිරෝධ සමාපත්තියට සමවැදිලා එනකොට ඊට කලින් එකක් කියන්න ඕනේ රහතන් වහන්සේ ඵල සමාපත්තියෙන් එනකොටත් උන්වහන්සේට පහළ වෙන්නේ අර විදිහටයි රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ආපහු එනකොට වෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතන කුසල මේ මේ ක්‍රියාසිත අනාගාමින් වහන්සේලාට කුසල සිතක් වෙන එක රහතන් වහන්සේලාට ඒක ක්‍රියාසිතක් වෙනවා නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියාසිත ඒ ක්‍රියා ඒ සිත ඊට පස්සේ පරසමාපත්තියෙන් මතුවලා ආපහු එනකොට උන්වහන්සේලාට ඒක හිතක් හැටියට පළවෙනි හිත හැටියට පහළ වෙනවා. එතනදි කියනවා Nirodhayen නැගිටින්නා වූ රහතන් වහන්සේට Nirodhe ඵල සමාපත්තිය නෙවෙයි Nirodha සමාපත්තිය. මතු වෙනකොට ඉස්සෙල්ලාම පහළ වෙන්නා වූ හිත ඔය හිත බවට පත් වෙනවා කියන්නේ. එතනදිත් හරියට පිළිවෙලකට හරිගස්සලා දෙනවා සමානන්තර භාවයෙන් අව්‍යාකෘත ධර්මයක් හරියට රහතන් වහන්සේට ගැලපුවා ගලපලා දෙන්නේ කොහොමද? රහත් හිතට අනාගාමි හිතට සමානතර භාවයෙන් ගලපලා දෙන්නේ කොහොමද? ඊළඟට පෘථජ්ජන හිතකට සමානතර භාවයෙන් සකස් කරලා දෙන්නේ කොහොමද කියලා ඒක ඇවිල්ලා කවුරුවත් පිටින් ඉඳගෙන කරන්නා වූ දෙයක් නෙවෙයි ධර්ම ස්වභාවයක් ධර්ම ගුණ ස්වභාවයක් ධර්ම ගති ස්වභාවයක් ධර්ම ශක්ති ස්වභාවයක් ඒක නිසා තමයි ඒ ඒ කෙලෙස් නොනසපු අයගේ වශයෙන්ුත් කෙලෙස් කොටසක් භාගයක් නසාපු අයගේ වශයෙන්ුත් ඒ වගේම කෙලෙස් සම්පූර්ණ නසාපු අයගේ වශයෙන්ුත් ගැළපෙන විදිහට හරියට මෙතෙන්ට ඕනනේ මේ මේ වගේ ශක්තියක් කියන එක ගලපලා දෙන්නේ ඒ සමානතර භාවය. අපි බැලුවොත් එහෙම මේ වතුර ගලාගෙන යනකොට මේ සමහර තැන්වල තිබෙනවා එක ලෙවල් එකට ගලාගෙන ගිහලා පොඩ්ඩක් ඇලවිලා වතුර ගලාගෙන යනකොට නිකන් මේ හැඩක් තිබෙනවා ඒ හැඩ නිකන් අපි හිතමු සිමෙන්තියක් දිගේ ඇලේට තිබෙනා ටිකක් යන්තම් අඟලක් විතර පහකට තියෙන සිමෙන්ති එක් ගලාගෙන යනකොට නිකන් එක්තරා හැඩයකට යන්නේ. එතකොට එතෙන්ට ගැළපෙන විදිහ තමයි ඒ වතුර ගලාගෙන යන විදිය. ඔක කවුරුත් කරන එකක් නෙවෙයි ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දේ. ඊළඟට අපි හිතමු ටිකක් ඇලේ වැඩි. ඇල්ල වැඩි. එතකොට ඒකේ වතුර යනවා. ඒ ටික වතුර ගලාගෙන යනකොට ඒකේ සද්දේකුයි වේග ස්වභාවය වැඩි කිරීමකුයි දෙකක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි වතුර වැටෙන තැන සද්දයකුත් ඇති වෙනවා. ඒ ස්වභාව ධර්ම ටික ඇති කරලා දෙන්නේ කවුරුත් කරලා නෙවෙයි. ඒක ඒ ඇලවීම නිසාම හැදෙන, එතන හැදෙන, එතන මතුවෙන එක්තරා විදිහක ගුණ ස්වභාවය. ඒ වගේ තමයි රහතන් වහන්සේලාගේ වශයෙන්ුත් අනාගාමීන් වහන්සේලාගේ වශයෙන්ොත් අනිත් ආර්යයන් වහන්සේලාගේ වශයෙන්ොත් යම්කිසි සමාපත්තියකට සමවදිනකොට ඒට සුදුසු තැන තෝරලා දෙන සිතක් පහළ වෙන්නේ දැන් මේ අර ඉස්සලා කිව්වේ අර නේව සංඥා නා සංඥායතන අන්තිම ඉතින් ඒකත් යන්නේ චිත්ත වීතියකනේ ඒ චිත්ත වීතිය ගිහිල්ලා ඊට පස්සේ ඵල සමාපත්තියට යනකොටත් ඒ වාගේම අපි හිතමු නිරෝධ සමාපත්තියකට යනකොටත් ඒ හැම තැනකදීම සිද්ධ වෙන දේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා මර පටලවා ගන්න හොඳ නෑ. නිරෝධ සමාපත්තියයි ඵල සමාපත්තියයි කියන දෙක විග්‍රහ කරන වෙනස් ආකාරයකට මේ නිරෝධය කියන එකේ තිබෙනවා අර්ථ දෙකක් එකක් තමයි නැති වෙනවා කියන එකයි නිවි යනවා කියන එකයි අර නිරෝධ සමාපත්තිය කියන තැනදී නිරෝධ සමාපත්තියට සමවැදුනාට පස්සේ කෙනෙකුගේ කිසිම කෙනෙකුගේ පහළ වෙන්නේ නැහැ හිතුවිලි. ඒක නිසා මේ ඵල සමාපත්තිය එක තමයි ඔය ඵල සමාපatti සිත් එක තමයි ඔය අව්‍යාකෘත කතාව ගලපා ගන්නට පුළුවන් වෙන වෙන තැනක නිරෝධ සමාපatti අවස්ථාවේදී නෙවෙයි හැබැයි තව එකක් තියෙනවා මේ සිත් පහළ වුණේ නැතුව නාට නිරෝධ සමාපත්තියට යන්න කලින් පහළ වෙච්ච හිත ඊට පස්සේ එන අවස්ථාවේදී බලපානවා. ඒකට කාලය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක ඉස්සරහද කියනවා. ඊළඟට තියෙනවා හයවෙනි විසර්ජන වාරය. සමනන්තපත්තිය. අභ්‍යාපතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයේන පච්චයෝ කියලා විසර්ජනා චිත්ත විචයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? අව්‍යාකෘත වූ ධර්මයක්. කුසල් නොවන අකුසල් නොවන ධර්මයක් කුසල ධර්මයකට සමානතරය වෙනවා කියලා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. බලන්න අපි ඉස්සෙල්ලා කියපු තැන නතර කරා ආවර්ජන සිත කියලා එකක් තියෙනවා. මනෝජාර ආවර්ජන සිත ඒ මනෝද්වාර ආවජන සිත ඊට පස්සේ පහළ වෙනවනේ කුසල සිත්. ඒ ආවජන සිතට පස්සේ ආවජනා කුසලානං කන්දානං සමනන්තර පච්චේන පච්චයෝ මනෝද්වාරාවට පස්සේ මනෝද්වාරාවජනය ඇති වෙලා ඊට පස්සේ ඇතිවෙන්නා වූ පළවෙනි කුසල ජවනයක් තියෙනවා. ඒ කුසල ජවනය හා හදලා දෙන්න කලින් පහළ වෙච්ච මනෝද්වාරාවජන අභ්‍යාකෘතය කුසල ජවන්නේ පළවෙනි එක කුසලයක්. ආන්න එතන ගලපලා දීම තමයි ආවජන සිත කුසලයේ ඡන්දයකට සමානන්ත ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා කියන්නේ. අනන්තර ප්‍රත්‍ය පිළිබඳව කතා කරලා තියෙන නිසා අපිට මේ කාරණේ තේරු ගන්නට ඒ තරම් අමාරුවක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන නිසායි මේ විදිහට කියාගෙන යන්නේ. ඊළඟට තව එකක් තිබෙනවා. හත්වෙනි චිත්ත වීතිය ගැන හිතුවාම චිත්ත වීතිය කියලා කියන්නේ විසර්ජනාවාද වීතිය. අභ්‍යාපතෝ ධම්මෝ අකුසලස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චයෝ අව්‍යාපෘත ධර්මය අකුසල ධර්මයට පත්‍ය වෙනවා සමනන්තර භාවය. ඒකත් අර කුසල ධර්මයේ ඉස්සරහා විග්‍රහ කරපු විදිහටම ආවජන දැන් පංචද්වා මනෝද්වාරාවජන හිතකට පස්සේ අකුසල වශයෙන් ගන්නකොට අකුසල් සිත්නේ පහළ වෙන්නේ අකුසල් ජවන්නේ ආන්නේ ඒ අකුසල් ජවන් වීතියේ පළවෙනි ජවනය මනෝද්වාර මනෝද්වාර ආවජනයට පස්සේ ඇති වෙන නිසා ආවජන කුසලය අව්‍යාකෘතයක් ඊට පස්සේ ජවනයේ පළවෙනි ජවනයේ අකුසල සිතක්. මේ විදිහට සමානතර භාවයෙන් ප්‍රති වෙනවා. ඉතින් අනන්තර භාවයයි සමානතර භාවයයි කියන එක ඔය විදිහට වෙනස් තේරුම් ගන්නටත් ඕනේ. සුදුසු විදිහට සුදුසු තැනස සුදු ශක්තියෙන් යුක්ත වෙච්ච හිතක් ගලපලා මතු කර ගන්නට උදව් වෙන නිසා මේකට කියනවා සමානතර ප්‍රත්‍ය ධර්මය කියලා. සමහර වෙලාවට බැලූ බැලමටම මේකේ හරි සමානකමක් තියෙනවා. වීති වාරත් සමානයි, හැඩ වැඩත් සමානයි, ඒ ස්ථාන කතා කරන ස්ථානත් සමානයි. ඒ උනත් පොඩි වෙනසක් තිබෙනවා. අංශු වෙනසක් තිබෙනවා. ඒ අංශු වෙනස තමයි ওই විදිහට මහා වෙනස් ආකාරයකට ඒ වගේම බලයක් තිබෙනවා මහා විශේෂත්වයක් තිබෙනවා කියලා පත්‍ය දෙකක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි අද මේ වෙලාවේදී මේ පින්වතුන්ට මම කියලා දුන්න වීතිවාර හතක් ඒ සමානන්තර ප්‍රත්‍යය සම්බන්ධයෙන් ඒ පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ විසජනා චිත්ත වීතිය දෙක කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ දෙවෙනි විසජනා වාර වීතිය ඊට පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේ වෙන පච්චයෝ කියනා වූ තුන්වෙනි ඒ චිත්ත වීති වාරය අනිත් එක අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ හතරවෙනි චිත්ත වීති වාරය විසර්ජනා වාරය ඊළඟට අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ පස්වෙනි චිත්ත වීති වාරය ඊට පස්සේ කිව්වා හයවෙනි එකට කිව්වේ අපි අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චයෝ කියලා හත්වෙනි චිත්ත වීතිය තමයි අභ්‍යාගතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චයෝ කියලා අපි මේ මතක් කරේ. ඉතින් මේ අපිට තේරුම් ගැනීම සඳහා අථාන ප්‍රකරණයේ විසජ්ජනාවාර කොටසේ චිත්ත වීති සංග්‍රහය දක්වන තැන කුසලයට අකුසලයට අව්‍යාකෘතයට බෙදිලා වීති වැඩ කරන ආකාර 7. ඉතින් මේ කොටස අපේ පින්වතුන්ට ඉතාමත් වැදගත් වෙනවා. මේක හැබැයි ඉතින් මේ හේතුඵල ධර්මයන්ගේ හැටි හේතුඵල ධර්මයන් නාම ධර්මයන් වැඩ කරන හැටි තේරුම් ගන්නටත් ඒ නාම ධර්ම උනාම නාම ධර්ම තවත් ඒකට උපකාර වෙන්න මේ වෙන විදිය තමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම පිටි කියන જાතිය ඒකට ලැබෙන මාත්‍රාවත් එක්ක බොණ්ඩ පුළුවනුත් වෙනවා කණ්ඩ පුළුවනුත් වෙනවා කටේ ඇලෙන ස්වභාවයකුත් වෙනවා එකම දේ දියාරුවටම වුණොත් බොණ්ඩ පුළුවන් ඒකේ මාත්‍රාව වතුර මාත්‍රා වැඩි නිසා. තරමකට ගියොත් යන්තම් කන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයට ගියොත් ඇලෙනවා. එතකොට එකම දේ පුංචි පුංචි මාත්‍රා වෙනස්කම් නිසා මේ වෙනස් වෙන ආකාරය. ಗುಣ මතු කරලා පෙන්වන ආකාරයයි තියෙන්නේ. ඒක නිසා මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම කාණ්ඩය මෙනෙහි කිරීම පිණිස ආරම්මණයක් ධර්මාරම්මණයක් වේවා ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු හිතින් ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේගේ උතුම් මේ රහත් හිතින් උන්වහන්සේලා මෙනෙහි කරා ඒ වගේම අපිට තේරුම් ගැනීම සඳහා ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා සක්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා ධර්ම ස්වභාවයන් හඳුනා ගැනීම සඳහා ඒ කාන්තෙම අපිට මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා. මේ උතුම් ධර්මය අසාගෙන මෙනෙහි කරගෙන සෑම දිනාටම නොඇලී නොබැඳී ඒ වගේම කිසිම තැනකට නොඇලී කිසිම දෙයකට නොබැඳී පැතීම් වලින් තොරව නිදහසේ හිත නිදහස් කරගෙන හිත සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් කරගෙන වෙන් කරගෙන අයින් කරගෙන සෑම දිනාටම සංස්කාර නැති සංස්කාර හැදෙන්නේ නැති සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ උතුම් වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ශන දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් හැටියට අහන්නම් මම තේරුම් ගත්ත විදිය හරියද කියන එක මේක එක් කොටසක අනිත් ඊට පස්සෙ මම අනිත් කල්යනා මිත්‍රෙන්ටත් යොමු වෙන්නම්. ස්වාමීන් වහන්සේ මේ කුසල කුසල ධර්මයක් අව්‍යාකට ධර්මයකට සමානාන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියපු තැනදී අර එක තැනක් තමයි මේ නිරෝධා වුත්ථානස්ස නේව සංඥායතන කුසලං ඵල සමාපස්තිය සමානාන්තර පච්චේන පච්චයෝ කියන තැනදී මම තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ මේ නේව සංඥා නා සංඥායතන කුසල සිත්කෙන් පසුව තමයි නිරෝධ සමාපස්තියට සමවදින්නේ කියලා. එතෙන්දි සිත් ඇති වෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියේදී. නිරෝධ සමාපත්තියෙන් නැගිටිනකොට අනාගාමි උතුමන් වහන්සේ කෙනෙක් ඵලසිතට තමයි ඵලසිත තමයි අනාගාමි ඵලසිත තමයි නිරෝධ සමාපත්තියෙන් පසුව ඇති වෙන්නේ කියලා. එතකොට අර නිරෝධ සමාපත්තියට පිවිසෙන්න කලින් එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියට යන්න කලින් තිබිච්ච අවසාන නේව සංඥා නාසඤ්ඤායතන කුසලසිත සමනාන්තර ප්‍රත්‍යයෙන් අර අනාගාමි ඵලසිතට සත්‍ය වෙන හැටියට තමයි තේරුම් ගත්තේ ඒ ආකාරයෙන්ම තමයි අනිත්‍යන අව්‍යාකෘතියේදීත් නිරෝධ සමපත්තිය ගැන කීප තැනදී තේරුම් ගත්තේ ස්වාමීන් ඒක ඒ විදිහට තේරුම් ගැනීම නිවැරදිද කියන එක තමයි දැනගන්න ඕනේ. සමනාන්තර තේරුම් ගන්නයි. හොඳයි. ඒක ඒ විදිහට තමයි වෙන්නේ මහත්තයා. මේ මම වෙන විදිහකට කිව්ද කිව්වේ නේ. ඒක ඒ විදිහට තමයි වෙන්නේ. කල්යාණ මිත්‍රෙන්ට එහෙනම් යොමු වෙනනම් ගෞරවයෙන් මොන හරි අද දේශනාවේ යම් කිසි තැනක් තවදුරටත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඒකට ඉඩ කඩ තියෙනවා සෙල්වන් සර්ණයි අපේ පින්වතුන්ට මේ මම හැම වෙලෙම හිතන එකක් තමයි මේ මේ පින්වතුන් මේවා අහන්න මේ පින්වතුන් මේවා හිතන්න ටිකක් ගැඹුරුයි කියලා අහකට දාන්න හොඳ නෑ මේවා ඇත්ත වශයෙන්ම මේ දහම් කාණ්ඩ නිතර කතා කරන්නේවත් නෙවෙයි. ඒ වුණත් මේවා සමහර වෙලාවට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කුමටද මේවා කතා කළා මේකෙන් අපිට යෝනිසෝ මනසිකාරය අපේ කෙලෙස් නිවා ගන්නට පුළුවන් වෙනවද කියලා එහෙම ප්‍රශ්නක් ඇති වෙන්න පුළුවන් මේ ඒක ප්‍රායෝගිකව අපි දකින්න ඕන වෙන්නේ දැන් මේ කතා කරන අවස්ථාවේදී අපි දැන් ওই පැයක් පැයකට වැඩි කාලයක් වගේ කතා කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ ධර්ම කතනයේදී ධර්මයේ ඇසීමේදී අපේ හිතට කුසල්ද පහළ උනේ අකුසල්ද පහළ උනේ කියලා. දේශනා කිරීමේදී කුසල්ද පහළ උනේ අකුසල්ද පහළ උනේ කියලත් අපි දැනගන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ කොටස අහනකොට කුසල්සිත පහළ වෙනවාමයි. එතකොට අපිට ඒකේ ප්‍රතිලාභයක් තිබෙනවා. මේ ඇයි අහන්නේ කියන එක පිළිබඳව උත්තරයක් අපිට හොඳට හම්බ වෙනවනේ. ඊළඟට තව එකක් තමයි මේකෙන් මේ ආර්යයන් වහන්සේලාගේ චින්තනයක් තමයි මෙතන තියෙන්නේ. ආර්යයන් වහන්සේලා තමයි මේ විදිහට චිත්ත වීතිද ධර්ම බෙද බෙදා කොටස් කර කර ආත්ම දෘෂ්ටි වලට යන්නේ නැතුව ධර්ම ස්වභාව ධර්ම ස්වභාව හැටියටම අරගෙන විග්‍රහ කරලා බලන්නේ ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගිය තැන් වල තමයි අපි මේ හිත හසුරුවන්නේ ඒක නිසා අපිට වැරදීමක් වෙන්නේ නැහැ අනිත් එක ධර්ම මනසිකාරයක් වෙනවා ධර්ම මනසිකාරයක් වෙනකොටත් ඒක අපිට ඒකාන්තයෙන්ම ප්‍රතිඵලයක් වෙනවා ඒක නිසා මේ පින්වතුන්ට කුසල් වැඩෙනවා වගේම අකුසල් වලින් දුර වෙනවා ඊළඟට මේ නිවනටත් ලං වෙනවා සෑම දිනාටම භාග්යක් වෙනවා ඒක නිසා මේ හොඳට අහන්න ඒ වගේම ගොඩාක්ම ලොකුවට කරුණු ගන්න නැතුව එක එකක් එක එකක් තනි තනිව තනි තනිව ඒ කියපු අදාළ තැනට යොමු කරලා මෙනෙහි කරන්න ඒක හරියට භාවනාවක් වෙනවා. හොඳ භාවනාවක් වෙනවා. ආහන්ද තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියපු ඔක්කොම තේරුණා විසර්ජනා වාරේව ඔක්කොම මේ සංසාර සමානතර ප්‍රත්‍ය පොඩ්ඩක් තව කියලා දුන්නොත් වෙනස අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍යයේ තියෙන වෙනස චුට්ට තේරුනේ තේරුම් ගන්න ඒක හරියට අමාරු වුණා. ඒ කියන්නේ දැන් අර අනන්තර ප්‍රත්‍ය ශක්තියක් අනිත් හිතට ලබා දෙනවා කියලා ඒක තේරුණා. සමානතර ප්‍රත්‍ය සුදුසු හිතකට පරිසරයක් සකස් කරනවා වගේ එකක් තමයි මට ඇහුණි ස්වාමීනාංශ. ඒක පොඩ්ඩක් තව ටිකක් කියලා දුන්නොත් ගොඩක් පිං ස්වාමීනා. තේරුවන් සම්මයි. දැන් අපි ඒකේ වෙනස තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම. උදාහරණයක් කිව්වොත් එහෙම මිනිස්සෙක් උඩ ඉඳලා අපි හිතමු පහලට ගලක් සල්ලු කරනවා කියලා ගල් කැටයක් විසික් කරනවා කියමුකෝ ගල් කැටයක් විසික් කරනවා ඒ තමන්ගේ ඒ මිනිස්සයා ළඟ ඉඳලා මිනිස්සයාගේ අතේ තිබෙනා වූ ගලක් තමයි ඉදිරියට විසි කරන්නේ. හරි පහලට විසි කරන්නේ. එහෙම විසි කිරීමේදී ඒක එකක්. ඊළඟට මේ ඒ ගල විසික් කරන එක්කෙනා නේද මෙහෙම වැඩක් කරනවා. එයා ඒක නිකන් විසික් කරා විතරක් නෙවෙයි හරියට වැටෙන තැනක් බලලා සුදුසු තැනක් බලලම ගල කැටේ වැටෙන්න විසික් කරනවා. අපි ඔය බෝල ගහනකොට අපිට මේ අද කාලේ මිනිසු ඔය ක්‍රිකට් කියලා ගහනවන එකක්. ඒකේ කියනවනේ මේ මේ මොකද්ද මම දන්නේ නැහැ ඒක නමුත් ඉතින් ඔය ඒකට ආපු එකක් මේ කියන්නේ බෝලයක් විසික් කරාන් පස්සේ ඒ විසික් කිරීමයි ඒ බෝලය තමන් කැමැති තැනට සුදුසු විදියට කැමැති තැනක් බලලා විසික් කිරීමයි කියලා කියන දෙකක් නේ ආන ඒකේ බෝලෙ විසිකිරීම වගේ තමයි අනන්තපත්‍ය හරියට කැමති තැනකට වැටෙන්න අදාළ පරිසරයට ප්‍රදේශයට විසිකිරීම වගේ තමයි සමානන්තපත්‍ය. ආ තව එකක් තමයි මේ අවුරුදු කාලෙට තියෙනවා මේ උත්සවයක්. ඔය උත්සවයට තියෙනවා මේ අලියට ඇහැට යන්න කියලා. ඉතින් මිනිස්සු ගිහිල්ලා ඔය ඇස් දෙක පියාගෙන ගිහිල්ලා ඇහැ තියෙනවා. සමහර වෙලාවට ඉතින් ඇහැ තියෙන්න ඕනනේ ඔළුව හරියනේ. ඒ ඔළුව හරිය සමහර වෙලාවට මේ කන ගාවින් තියෙන ඇහැ. ඊළඟට හොඳ වෙල පැත්තට බර වෙන්න තියෙනවා. හැබැයි මොකක් හරි ඇහැ තිබ්බම හරි. ඒ කියන්නේ අනන්තපත්‍ය වගේ. හැබැයි හරි ගානට ඒ තැනට නියම විදිහටම තිබ්බොත් තමයි හරියට සම්පූර්ණ වෙන අධ්‍යය. ඒ වගේ අනන්තර භාවයයි සමානතර භාවයයි කියලා කියන්නේ හරියට ඒ ඉස්සර වෙලා ඇති වෙච්ච හිත නැති වෙලා යනකොට ඒ ඊළඟට ඇතිවෙන්නා වූ හිත ඵලය ඇතිවෙන්න හරියට ක්‍රම නිකන් පිළිවෙලකට සුදුසු විදිහට නියම විදිහට මේකක් පහළ වෙන්න උපකාරණ උපකාර වීමට තමයි ඔය පළවෙනි පළවෙනි සිත් වලින් ලැබෙන්නා වූ සමනන්තර භාවය කියලා කියන්නේ. හොඳයි සාංශ තෙරුවන් සරණයි. නංස පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ මම ඈතකදී අහන්න ලැබෙන දෙයක් තමයි හුඟක් වෙලාවට මේ දැන් චිත්ත වීති ගැන කතා කරනකොට විශේෂයෙන් ඔය පංචද්වාරා වචන චිත්ත වීති මනෝද්වාර මනෝද්වාර චිත්ත වීති වගේ පංචද්වාර මනෝද්වාර චිත්ත වීති ගැන කියනවා ඒවා ඇත්තටම බුද්ධ දේශිත ඒවා නොවන බවත් ඒවා අභිධර්ම සාහිත්‍ය බවත්. ඉතින් ඇත්තටම දැන් මේ අද ස්වාමීන් වහන්සේ මේ අපිට විස්තර කරගෙන යනකොට තේරුණ දෙයක් තමයි චිත්ත වීති කියන දේ කියන්නේ ඒ සකස් වීම සිදු වෙලා තියෙන්නේ මේ විසර්ජනා වාර අනුව නේද කියන එක වගේ හිතන මොකද ඒක හොඳට ගලප ගන්න හැකියාව තියෙනවා. ගැළපෙන බව හොඳට පේනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බෑ එහෙම දෙයක් අපිට ඇහෙන්නේ මේ දවස්වල කියලා. නමුත් ඒ විදිහටයි ඇහෙන්නේ ඒක මේ අභිධර්ම අභිධර්ම ග්‍රන්ථයක හෝ සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථවල චිත්ත වීති ගැන සඳහන් වෙන්නේ නැහැ. පසුව කරන ලද සාහිත්‍යයේ තමයි මේ විදිහට චිත්ත වීති ගැන තියෙන්නේ කියලා ඒවා විශ්වාස නොකරන තත්යකට. ඉතින් ඒකත් මම සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම හිතනවා වහන්සේගෙන් ඒකට පිළිතුරක්ම නෙවෙයි කොයි විදිහකට වහන්සේ හිතන්නේ කියන එක ගැන පොඩ්ඩක් අපිට දැනගන්න පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සාහිත්‍ය කියලා කියන්නේ නම් ලේඛනය. ලේඛන සාහිත්‍ය එතකොට මේ ලේඛනයක් නම් කරලා තියෙනවා. ඊළඟට මේ ඒ ලේඛන ගත කරලා තියෙන්නේ ලියලා තියෙන්නේ නම් මේ මේ දේවල් වලට තේරුම් ගන්නට ඔය ප්‍රෙලින් කියලා දෙන දේවල් තේරුම් ගන්නට බැරි හින්දා තමයි ඒක විස්තර විග්‍රහ කළා මේකයි මේ විදිහටයි ඕක සිද්ධ වෙන්නේ කියලා මේ විස්තර විග්‍රහ කළා තියෙන්නේ. ඕක ඇවිල්ලා මේ බුදුහාමුදුරුවන්ටත් බණ කියන්ට යන කට්ටිය පහළ වෙන කාලයක් මේ. ඒ වගේම තමයි හරියට ටිකක් ඉහළින් ඉඳ යනවනේ. ඒක අනිවාර්යයෙන්ම පේනවා. ඔය බොහෝම අය මේ ත්‍රිපිටකයෙන්ම ඉගෙනගෙන ඒ වගේම ওই තියෙන තැන් වලින්ම ඉගෙනගෙන කියාගෙන ඊට පස්සේ ඒ වාටම ගරිහා කරන්නා වූ අකෘතඥවේදීන් හෝ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවේ මේ භික්ෂුන් වහන්සේලා වෙනත් අය යමක් තේරුම් ගන්නට බැරි හින්දා. එතකොට සරියුත් ස්වාමින් වහන්සේ ළඟට ආවේ තේරුම් ගන්නට යම බැරි හින්දා ඒක නිසා උන්වහන්සේලාගේ ඒ උදාහරණ උප උදාහරණ ඒවා ආදි දේවල් ඉතින් ඉදිරිපත් කළා උන්වහන්සේ කියලා දෙනවා ඊළඟට ඉතින් මේක ප්‍රායෝගික බැලුවාන් පස්සේ තියෙන දේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් තමයි මේකේ කියලා තියෙන්නේ. ඉතින් ඒක මේ රහසකින් රහසක් නෙවෙයි. අනිත් එක ඉස්සර කාලේ මේ අද වාගේ නෙවෙයි ඉස්සර කාලේ බොහොම නිහතමානී ස්වභාවයක් තිබුණා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් අයින් වෙච්ච උත්තමයන්ගේ යමක් ඉගෙන ගන්නකොට හරිය ගෞරවාන්විතව ඉගෙන ගන්නවා ගුරු ගෞරවයේ ධර්ම ගෞරවයේ බුද්ධ ගෞරවයේ තියලා මේ මේක ඉතින් ওই සාහිත්‍ය ඔක මේ ඔක අභිධර්ම සාහිත්‍යන ත්‍රිපිටකයත් ඉතින් ලියලා තියෙන නිසා ඒක ත්‍රිපිටකය සාහිත්‍යයක් තමයි බැලුවම ඔක්කොම ලියලා කියලානේ තියෙන්නේ ඒකින්ද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ තියෙනා දේවල් තමයි ඔය ආර්ය මහා ස්වාමීන් වහන්සේලා සරියුත් ස්වාමීන් වහන්සේ විස්තර කළ තියෙන ඒවත් සාමාන්‍යයෙන් මිනිස් තේරුම් ගන්නට බැරි හින්දා තමයි පසු කාලීනව ඕවා මේ තව ටිකක් තව ටිකක් විස්තර කරලා තියෙනවා. ඒ පසු කාලීනවත් විස්තර කරලා කරපු ඒවත් විස්තර කරලා තියෙන ඒවා තේරුම් ගන්නට බැරි හින්දා තමයි රේරුකාණී ස්වාමීන් වහන්සේලා එහෙම ඔය තවත් ඔය අභිධර්ම සූත්‍රයේම දන්න ස්වාමීන් වහන්සේලා තවත් සරල විදියට කරලා කියලා තියෙන. ඒකෙන්ද මේ තීරුම් ගන්නට බැරි හින්දායි මේක මේ මෙච්චර මෙහෙම කියන්නේ. ඉතින් ඒකෙන්ද දැන් ඔය අද කාලේ ඉතින් බොහෝම අය මේ ටිකක් වැඩිපුර බුද්ධි ඥානවන්ත වෙන්න කියන්නේ බුද්ධිමත් අය අපි ඔයිට වඩා දන්න ඕකේ තියෙන්නේ මේකයි. ඔහොම හෝ කියලා ඔහොම යන ඉතින් ඔයගොල්ලන්ගේ හැටි තමයි. අනිත් එක තමයි මේ තව එකක් තමයි ඔය මම දැකලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ ගොඩාක් ඔය තවත් ස්වාමින්වහන්සේලා හොඳ බණ කරුණු ඉදිරිපත් කරලා කියලා තියෙනවා. බණ දේශනාවල් කරලා තියෙනවා. මේ බණ දේශනාවල් වලට සමහරු සාදුකාර දීලා මල් දාලා තියෙනවා. මේක පළමුවෙන් වහනවා බොහොම පිං කියලා පිං දීලා තියෙනවා. සමහර අය ඇවිල්ලා මේ බණ දේශනාවට මොකක් හරි අදාළ නැති මොකක් හරි මහා කැත වචන තේරියක් දාලා ඒක බැනලා ගිහලා තියෙනවා. ඉතින් බැලුවාන් පස්සේ මම මේ මම මට ඔක ඇත්තට මේක මේ වැඩේ මොකද්ද කියලා හිතුණායි. මට හිතුණා මහත්තයා මේ මෙන්න මෙහෙම එකක්. ඔය පන්සලේ බණශාලාව තියෙනවා. ඔය බණශාලාවේ මිනිස්සු ඉඳගෙන හාමුදුරන්ට වැඳගෙන බණහන නිවන් යන්න. ඒ වගේම තමයි ඔකේ බල්ලෝ ඉන්නවනේ. ඔය බල්ලෝ ඇවිල්ලා අර කණු වලට මුත්‍රා කල්ලත් යනවා ධර්මශාලාවේ පහරලත් යනවා. එකම තැන. එකම පණ තියෙන සත්තු. එකම බණශාලාවේ ඔය සිද්ධ වෙන දෙයක්. ඔය වගේ කෙනෙක් නිවන් යන්න සාදුකාර දීලා තේරෙන හැද්දේ තේරෙන හැටිට ගන්නවා. තව එක්කෙනෙක් ඒකට ඇවිල්ලා මොකක් හරි විකාරයක් කරලා කියලා දීලා Tamanට අදාළ නැති ගැළපෙන්නේත් නැති Tamanට තේරෙන්නේ නැහැ කියන්නේත් නැතුව මොකක් හරි එකක් ලියලා කියලා ඔහේ දාලා එහෙම නැත්තම් කියලා මොකක් හරි එකක් කියලා දාලා යනවා. මහා පව් ගොඩ සිද්ධ කරගන්නවා. ඉතින් ඒක නිසා ඒ අයට ගැළපෙන්න ඕනෑ විදිහට නෙවෙයි අපි බනහන්න ඕනේ වෙන්නේ. ඒ අයගේ හිත් සතුටු කරන්නට හරි ඒගොල්ලන්ට ගැළපෙන හැටියට නෙමෙයි මේ අතීතයේ අපේ තේරවාදී ස්වාමින් වහන්සේලා තුලගස්සලා තිබෙන ධර්ම න්‍යායක් ක්‍රමයක් උගන්වන විදියක් තියෙන ඒ විදිහටයි අපි ඉගෙන ගන්න ඕනේ ඒක නිසා තමන් ස්වාධීන වෙන්න ඕනේ ලෝකයේ ඕන එක්කෙනෙක් කියපුවාවේ මේකේ තියෙන්නේ මෙහෙමයි ඒගොල්ලන්ට ඕනම් පිළිගත්තාවේ නැත්තම් නික හිටපුවා මගේ නම් හැබැයි ඔය ඔතන තමයි තියෙන. හරි අරව නම් බලලා තියෙන ලෝකේ තේරුම් ගන්නටයි මං ඉතින් ඔය කිව්වේ. තේරුම් ගන්න සායනාස් මම මේ සම්බන්ධව තමයි මම කියන්න හිතේ ඉස්සර අපි අර ධම්ම සංගණිත අභිධර්මයේ කියලා අපි ධර්ම සංගණිත කරන ඉස්සලම් පටන් ගන්න. එතකොට ඒ කියපු දේවල් ඉස්සලම්ම බලනකොට මූලිකවම තේරුනේ මේක අපිට තේරුම් ගන්න බෑ වගේ කියන. ඊට පස්සේ දැන් ඔය අභිධර්මයේ කියලා රෙන්වා චන්ද්‍ර රහමදින හම්බුවන්ගේ අනිත් අර සරලව කියපු පොත් කියනකොට ඒකේ අර සිත් ගැන තමයි කියන්නේ. එතකොට කියනවා අකුසල සිත්, කුසල සිත් එහෙම කියලා තමයි කියලා. බෙතරම වල මේක අර ධම්මසංගණයක බලද්දි මේක ගැලපෙන්නේ නෑ වගේ එකක් තමයි අපිට තේරුනේ. හැබැයි පස්සේ අර ඒක ඉගෙනගෙන කොහොම හරි මේක මොන හරි ඇතිනේ කියලා ඉගෙනගෙන ගිහිල්ලා ආය ධම්මසංගණි ප්‍රකරණය බලද්දී සම්පූර්ණ ඒ ධම්මසංගණි ප්‍රකරණයම සිත්වලට පරිවර්තනය කරලා තියෙන හැටි දැක්කම දේතුන කොච්චර ලේසිද කියලා. ඒ කියන්නේ චෛතසික යෙදෙන හැටි. නැත්නම් ධම්මසංගණි ප්‍රකරණයම බලලා ඕක තේරුම් ගන්න ගියොත් එහෙනම් අපිටත් තේරුම් ගන්න බැරි වෙන්න ගියා සමහර විට. මට මට තේරුනේ සම්පද දැන් ඊයේ පෙරේද මම බලපු වෙලාවේ සම්පූර්ණ ධම්මසංගණි ප්‍රකරණයම ඒ කුසල් සිත් කියන සිත් 89කට අරන් චෛතසික වලට අරන් චිත්ත වීදි වලට අරන් කොච්චර ලස්සනට ඒක අපිට මේ පහසු කරලා දීලා තියෙනවද කියන එකක් තමයි තේරුනේ. ඒක මම දැන් තේරුම් ගත්ත විදිය වැරදිද දන්නේ නැහැ. අර අර සමහරවට ඕක මුලදී හිතන තම ධම්ම සංගණිපකනේ තමයි හරි ඒකම විතරයි තේරුම් ගන්න ඕනේ අනිත් ඒවා හරියන්නේ නැහැ කියලා මුලදීම දාගත්තොත් මම හිතන හැටියට අර තේරුම් ගන්න බැරි වෙනවා වගේ එකක් වෙනවා අනේ වගේ එකක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මම තේරුම් ගත්ත විදිය යම් කිසි වැරද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආ නැහත ඒක හරි. මේක හරි ඒ හිතපු තාලේ හරි හොඳයි. එහෙමම තමයි ඔක තියෙන්නේ මහත්තයා. එහෙම තමයි තියෙන්නේ මේ මේ ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු පස්සේ කරන්න තියෙන දේවල් ඉස්සරහා කරන්න යනවා. ඉස්සරහා කරන්න තියෙන දේවල් පස්සේ කරනවා. ඔය ඕකෙන්ද තමයි ඔක මේ මේ අමාරු. ඔය ඔය ලොකු පොත්වල තිබෙන දේවල් ඔය ඇත්ත වශයෙන්ම උගන්නන ක්‍රමයක් තියෙනවා. දැන් මම වුණත් ඇත්ත වශයෙන්ම ඔය අපේ පින්වත්තුන් මට ඔය කිව්වා මේ මෙන්න මේ පොත කියවුම් කියලා. මං කෝ ඕක ඕගොල්ලන්ට කියවන්න බෑ. හැරි තේරෙන්නේ නෑ. මේ කොහොන්දේ කියන්න ඕන. ඉතින් හේතුව එහෙම කියපු හින්දා තමයි අද මේ පින්වත්තු මේකේ රැඳිලා නැත්තම් මටත් දැනලා ගොඩාක් කල් මේ ගිහිල්ලා. ඉතින් ඔය ගුණෝ මහත්තයා කියපු විදිහට තමයි මහත්තයා වෙන්නේ. ඒක නිසා ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා එක පාරම පොතක් දෙන්න අපි හිතමු අභිධර්ම පැත්තකින් තියමු. අභිධර්මයෙන් පැත්තකින් අභිධර්මයෙන් පැත්තකින් කියලා අපි සූත්‍රයක් ගමු. සූත්‍රයේ තියෙනවනේ මහත්තයා අර සූත්‍රයේ යන පිළිවෙලක් තියෙනවනේ. ඒ සූත්‍රය පටන් ගත්තයින් පස්සේ දැන් බලන්න මේ මංගල සූත්‍රය ගන්නකෝ බලන්න. මංගල සූත්‍රයේ අවසානයයි අවසාන හරිය කියන ටිකයි මුලින් කියන ටිකයි කියලා ගණන් කොච්චර වෙනස්ද කියලා. ඉතින් මේ අවසාන හරිය කියන්නේ මොකද්ද මේ අර අශෝකං විරජං ඛේමං ඒකම් මංගල මුත්තමං කියන ඒවානේ කියන්නේ. ඕවා මේ මුලට දාන්න නැතුව බුදුරජාණන් වහන්සේ එතෙන්ට යන විදිහටනේ සූත්‍රෙත් කියලා තියෙන්නේ. ඒක නිසා මේ උගන්නන දේශනා කරන විදිහේ පිළිවෙලක් තියෙනවා. ඔය ඕක ඒ ස්වාමීන් වහන්සේලා ඉස්සර කාලේ අභිධර්මයේ කියන එක කියලා දෙන්න යොදාගත්ත මේ ගුරු උපදෙස් ලබා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ වහයි මේ ලොකු පොත්වලට හොරෙන් ඒවට ගැලපෙන්නේ නැති ඒවා නෙවෙයි. ඉතින් මේගොල්ලන්ට තේරුන්නේ තේරුම් ගන්න බැරුව කමට ඉතින් අපි මොනව කරන්නේ? ඒක නිසා අපි ඔය බුරුම මහත්තයා කිව්වා වගේ ඕක අපිට තේරෙන හැටියට මේ අපි තේරුම් අපි මේක කරගෙන යන එක තමයි තියෙන්නේ. අනිත් අය තේරුම් ගත්තත් එකයි නැරත් එකයි. ඉතින් මොනව කරන්නද? හිතක් පහළ වුණොත් ඒ නැත්තම් ඔහේ ඉතින් වෙනහගේයි. හොඳයි මහත්තයා. හොඳයි සාමිනාන්තර පෙරවන් සර්ණයි. එහෙමනම් සාමිනාන්ත අද දවසේ අපි දේශනාව සහ සාකච්ඡාව මෙතනින් නිමා කරමු. කාල වේලාවත් බලලා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් වහන්සේගේ කාලයේ ශ්‍රමය අපි වෙනින් මේ ආකාරයෙන් කැපකරන එක මේක නිතර ඇහෙන ධර්මයක් නෙවෙයි. ඊටමත් ගැඹීර වූ සූක්ෂම ධර්මයක් ඔබ වහන්සේ අපිට සරලව පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි මේ තාක් රැඳී ඉන්නේ ඒ ඒ සුමතව සුගමව පැහැදිලි කර ගැනීම හේතුව නිසාමයි ඒවා අපිට තේරුම් යන විදිහට මේ ගැඹුරු කාරණා ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ වහන්සේ මේ කරන ලද ධර්ම දාණය ඔබ වහන්සේගේ සත්‍ය අවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ පිටාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමා කරන්න සම්මාස සර්වන් සර්ණයි. සෑම දිනකටම එහෙනම් යහපත් වේවා සර්වන් සර්ණයි. අදත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලද මේ නිතර කතා නොවන අභිධර්ම කාණ්ඩයක එක්තරා ප්‍රදේශයක් පිළිබඳව අපේ චිත්තයට අපේ ඥානයට ගැළපෙන මට්ටමින් සාකච්ඡා කරන්න තමයි එකතු ඒ ඒ තුලින් ඉතින් මේ අපි සෑම දිනාම විශාල කුසල සිත් පරම්පරාවක් විමර්ශනාත්මකව කරන දෙයක්. එහෙම නැත්නම් ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වැඩිවීමක් සිදු කරගත්තා. මේ උතුම් උදාාරතර කුසල ධර්මයන්ගේ වැඩිවීමෙන් බලයෙන් මේ පින්වත් හැම දිනාටම සැනසෙල්ලක් වේවා විශේෂයෙන් මේ දහම් වැඩසටහන පවත්වාගෙන යනා වූ මූලික චරිතයක් හැටියට කටයුතු කරන්නා පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා ඒ මහත්මයාගේ ජීවිතයට සැනසෙල්ලක් වේවා ධර්මයෙන්ම ජීවිත ආලෝකමත් වේවා ආරක්ෂා වේවා ඒ මහත්යාටත් ඒ පෞලේ සමදිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කෙලවර නිවන සම්පූර්ණ ලැබේවා. ඒ වගේම මෙහෙවීම කටයුතු සිද්ධ කළා වූ මේ පින්වත් ජයන්ත මහත්මයාටත් අසාගෙන සිටියා වූ ප්‍රශ්න ඇසුවා පින්වත් මහත්ම මහත්මිය සෑම දිනාටමත් පසුව වේලාවක මේවා අහන්නා වූ කියන්නා වූ පින්වත් සෑම දිනාටමත් මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම සැපසීම පාරමී ධර්ම ශක්තිය දියුණු කරගෙන ගොස් උතුම් අමා මහ නිවනේ සැනසෙන්ට ලැබේවා නිර්වාණ අවබෝධය පිණිස මේ මාර්ගයක් හේතුවක් උපනිෂ්ඨයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු